ಗುಣදහම් වඩන හැම දිනාටම ඒ ಗುಣදහම් වැඩිීමේදී නිවන් අවබෝධ කිරීම සඳහා ධර්මයේ ප්‍රගුණ කිරීම සඳහා මොන විදිහේ සුදුසුකම් ඇති කරගත යුතුද මොන විදිහේ දුර්වලකම් මගහරවා ගත යුතුද කියන මේ කරුණු අපට ඉදා වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ කරුණු පිළිබඳව විශේෂයෙන් පැහැදිලි කෙරෙන මේ අනුරුද්ධ සූත්‍රයේ මහා පුරුෂ විතර්ක පිළිබඳව පැහැදිලි කරමින් කෙරෙන දේශනා පෙළෙහි ඒ පිළිබඳව ප්‍රවේශයක් හැටියට අනුරුද්ධ හාමුදුරුව අභිඥා උපදවාගෙන භාවනා කරන්නට යන්නට පෙර ආත්ව සරියොත් මහරහතන් වහන්සේ මුණ ගැහිලා උපදේශගත් ආකාරය පිළිබඳවත් උන්වහන්සේගේ මනසේ මතුවලා තිබුණු දුර්වල තැන් දකින්නට සරියොත් මහරහතන් වහන්සේ උපදෙස් දුන්න ආකාරයත් අපි පසුගිය දේශනාවෙහිදී කතා බහ කළා. අද දවසේ පටන් අපේ ඉදිරි ධර්ම දේශනා ගණනාවකදී උන්වහන්සේ ඒ විදිහට බවුන් වඩන්නට ගිය තැනදී උන්වහන්සේගේ චිත්තසංතානෙහි පහළ වුණු මේ මහා පුරුෂ විතර්ක එකින් එක පැහැදිලි කරමිනුයි මේ දේශනා පෙළ සිද්ධ කරන්නේ. සරියුත් හාමුදුරුවන්ගේ උපදෙස් ලබාගෙන බුදුරජාණන් වහන්සේගේ අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අවසරයේ පරිදි හුදකලාව ගුණධම් වඩන්නට යොමු වුණු අනුරුද්ධ හාමුදුරුවන්ට හුදකලා වෙලා ඉන්න අවස්ථාවේදී කල්පනා වෙනවා මේ දහම ප්‍රගුණ කිරීමට නම් මේ ධර්ම මාර්ගයේහි નિවරදිව ගමන් කරන්නට නම් කෙනෙකුට මේ හැඟීම් වලට වහල් වෙලා දුර්වලකම් ඇතුව එහෙම කරන්නට පුළුවන් කමක් නැහැ. සාමාන්‍යයෙන් අපේ මනසේ ස්වභාවිකව ඇති වෙන සිතුවිලි හඳුනාගෙන එක්තරා ක්‍රමයකට ඒව හසුරුවා ගන්නට විශේෂ ගුණාංග අවදි කරගන්නට සිද්ධ වෙනවා මේ දහම් මඟ ඉදිරියට යන්නට ධාන අභිඥා ආදී උපදවා ගැනීම ඒ සඳහා මහෝපකාරී වෙනවා හැබැයි ඒ වගේම මේ විදර්ශනාව ප්‍රගුණ කරලා ලෝකයේහි යථා ස්වභාවය දැක ගන්නට නම් මේ මේ ගුණාංග යම් කිසි කෙනෙක් සතුව තිබිය යුතුයි මේ මේ දුර්වලකම් මගහරවා ගත යුතුයි කියලා කල්පනා කරද්දී උන්වහන්සේට කරුණු හතක් පමණ සිහිපත් වෙනවා. අපි පෙර දිනේ ඒවා ඊතා කෙටියෙන් සංක්ෂිප්තව සිහිපත් කළා. ඒ පළමුවෙනි කාරණය තමයි අප්පිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. උන්වහන්සේට කල්පනා වෙනවා මේ සද්ධර්මයේ පුහුණු කිරීම කරගෙන යන්නට පුළුවන් වෙන්නේ අල්පේච්ඡ පුද්ගලයාටයි. අල්පේච්ඡ භාවය ඇති කරගත්තොත් තමයි මේ ධහම ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මහිච්ඡතාවය ඇති කරගත්තොත් ඒ මහිච්ඡ පුද්ගලයාට මේ ධහමෙන් ඵල ලබන්නට පුළුවන් කමක් නැහැ. ධර්මානුධර්ම ප්‍රතිපatti ඉදිරියට පුහුණු කරන්නට පුළුවන්කමක් නැහැ කියන මේ කල්පනාව උන්වහන්සේගේ චිත්තසංතානෙහි පහළ වුණා. එතකොට මොකක්ද අල්පේච්ඡතාවයයි කියලා කියන්නේ මොකක්ද මහිච්ඡතාවයයි කියලා කියන්නේ? අල්පේච්ඡතාවයයි කියලා කියන්නේ මෙතන ඉච්ඡ කියලා කියන්නේ කැමැත්ත බලාපොරොත්තු. අල්ප ඉච්ඡ කියන වචන දෙක සංදි වෙලා තමයි අල්පේච්ඡ කියන වචනේ සැකසෙන්නේ. පාලියෙන් එය අප්පිච්ඡතා කියලා හඳුන්වනවා. එතකොට මේ අල්පේච්ඡතාවයයි කියලා කියන්නේ බලාපොරොත්තු ආසාවන් අපේක්ෂාවන් අඩු බව. හුඟක් බලාපොරොත්තු හුඟක් අපේක්ෂාවන් තියෙනවා නම් ඒකට තමයි මහිච්ඡතාවයයි කියලා කියන්නේ. එතකොට යම්කිසි කෙනෙකුට අල්පේච්ඡතාවය ප්‍රගුණ කරනවා නම් එය ක්‍රම හතරකින් පුහුණු කරන්නට පුළුවන් බව ධර්මයේ සඳහන් වෙනවා. පච්චය අප්පිච්ඡතා. ඒ කියලා කියන්නේ Taman ඇසුරු නිසුරු කරන්නට අවශ්‍ය වෙන ප්‍රත්‍ය ආහාර පාන ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් අවශේෂ භාණ්ඩ ආදිය ජීවිතේ පවත්වන්නට උපකාර වෙන සහාය වෙන භෞතික දේවල් පරිහරණය කරද්දී බොහෝ ආසාවන් බොහෝ අපේක්ෂාවන් ඇති කරගන්නේ නැතිව අල්ප බලාපොරොත්තු අල්ප අපේක්ෂාවන් ඇතුව කටයුතු කරනවාට කියනවා පච්චය අප්පිච්චතා දෙවැනි ක්‍රමය දෙවැනි කාරණය තමයි පරියත්ති අප්පිච්චතා පරයාප්තියයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය කෙටියෙන් හඳුන්වනවා නම් ත්‍රිපිටක ධර්මය. එතකොට මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව යම්කිසි කෙනෙක් දැන ඉගෙනගෙන දැනුගත්කම් ඇති කරගන්නවා. නමුත් ඒක ලෝකෙට තරම් අඟවන්නට ප්‍රදර්ශනය කරන්නට යන්නේ නැතිව ඒ Tamanගේ දැනුම හැකියාව ගුණධම් වැඩිම සඳහා භාවිතා කරනවා. හැබැයි ඒක ලෝකෙට ප්‍රදර්ශනය කරන්නට යන්නේ නැහැ. ඒ Taman මේ මේ වගේ දැනුමකින් හැකියාවකින් යුක්ත කෙනෙක් කියලා ලෝකයා දැනගනීවා කියලා බොහෝ ලොකු අපේක්ෂාවක් ඇති කරගන්නේ නැහැ. ඒකට තමයි පරියත්ති අපිච්චතා කියලා කියන්නේ. දැන් ගිහි පින්නතුන්ගේ වශයෙන් බලනකොට පැවිද්දන්ගේ වශයෙන් බලනකොට උනත් අද සමාජයේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව විතරක් නෙමේ තව බොහෝ කරුණු පිළිබඳව බාහිර විෂයන් පිළිබඳව දැනුම ඇති කරගන්න. ඒ විදිහේ දැනුගත්කම් තියෙන බොහෝ දෙනාට ඇතිවෙන අදහසක් තමයි අනිත් අය අපිට මේ මේ උපාදි මේ මේ හැකියාවන් මේ මේ සුදුසුකම් තියනවා කියලා දැනගනීවා. එහෙම දැනුවත් කරන්න අවශ්‍ය තැන් තියෙන්න පුළුවන්. හැබැයි හැම විටම Tamanගේ ප්‍රතිරූපය ගොඩනගන්නට ඒ විදිහෙන් දේවල් ප්‍රදර්ශනය කරන්නට උත්සාහ කරනවා නම් ඒක තමයි ඒ Tamanගේ දැනුම පිළිබඳව මහිච්ඡතාවය. එතකොට ඒ පිළිබඳව අපිච්ඡතාවයයි කියලා කියන්නේ ඒ විදිහට මගේ දැනුගත්කම් අනිත් අය දැනගනීවා කියලා තමන්ව අමුතුවෙන් අනිත් අයට ප්‍රදර්ශනය කරන්නට යන්නේ නැහැ. තමන් ළඟ තියෙන දැනුම හැකියාව මේ කෙලස් නැසීම සඳහා, ಗುಣධම් වැඩිම සඳහා, ධර්මයේ ප්‍රගුණ කිරීම සඳහා භාවිතා කරන්නට උත්සාහ කරනවා. තුන්වෙනි කාරණය තමයි අධිගම අප්පිච්චතාවේ. අධිගම කියලා කියන්නේ ධාන, අභිඥා, මාර්ගඵලාදී මේ නිවන් මගෙහි ඉදිරියට යනකොට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුහුණු කරනකොට තමන්ට ලැබෙන ප්‍රතිඵල තමන්ට එහිදී ඇතිවෙන යම් යම් අවබෝධය පිළිබඳව එහෙම නැත්නම් තමන්ට එහි ලැබෙන යම් යම් අවස්ථාවන් තරාතිරම් තමන්ගේ සුදුසුකම් මෙබඳු අවස්ථාවන් පිළිබඳව ලෝකයාට අඟවලා ලෝකයා දැනුවත් කරලා මම මේ අහවල් ධානයේ ඇති කෙනෙක් මම අහවල් අභිඥාව තියෙන කෙනෙක් මම අහවල් මාර්ගඵලය අවබෝධ කරලා තියෙන කෙනෙක් මේ විදිහට ලෝකයට අඟවන්නට දනවන්නට මා මේ විදිහේ මාර්ගයක් ඵලයක් අවබෝධ කරලා තියෙන කෙනෙක් කියලා බොහෝ දෙනා දැනගනීවා කියන අපේක්ෂාව මහිච්ඡතාව එතකොට එහෙම අනිත් අයට අඟවන්නට යන්නේ තමන්ගේ මනසේ පහල කරගෙන තියෙන ගුණය ගුණේ හැටියට ආරක්ෂා කරගෙන තවදුරටත් ඉදිරියට ගුණධම් වඩන්නට වැඩෙන්නට ප්‍රගුණ වෙන්නට උත්සාහවත් වෙනවා. දැන් මේකෙන් අදහස් කරන්නේ අනිත් අයගෙන් හැංගෙන්න හදනවා කියන එක නෙමෙයි. අවශ්‍ය තැනකදී කරුණු පහදන්නට පුළුවන්. හැබැයි ඒ අවශ්‍යතාවය මත එහෙම නැතුව ලෝකයාට තමන් ප්‍රදර්ශන කිරීමේ අපේක්ෂාවෙන් ඒ බඳු ලොකු බලාපොරොත්තුවක් ඇතිව අනිත් අයගේ ලාභ සත්කාර ලැබීමේ කීර්ති ප්‍රසාද ලැබීමේ එබඳු අපේක්ෂාවකින් Taman ළඟ තියෙන ගුණය ප්‍රකට කරන්න යන්නේ නැහැ. එතකොට නැති ගුණයක් එහෙම ප්‍රකට කරන්නට ගියොත් භික්ෂුවක් නම් පරාජිකාවටපත් වෙනවා. ගිහියෙක් නම් ඒක ලාමක ઈચ્છාවක් බවටපත් වෙනවා. තියෙන එක වුණත් අන් අයට ප්‍රදර්ශනය කරන්නට යන්නේ නැහැ. ඒ කුමක් නිසාද මේ අධිගමය පිළිබඳව අල්පේච්ඡතාවයේ තියෙන කෙනා. එහෙම අල්පේච්ඡතාවයක් ඇතුව තමන් ළඟ තියෙන ගුණය, තමන් ලැබූ ධානය, අභිඥාව, මාර්ගඵලය පිළිබඳව සතුටටපත් වෙන්න ඕන. තමන් ළඟ එහෙම දෙයක් තියෙනවා කියලා අවබෝධ කරගන්න ඕන. හැබැයි ලෝකෙට අඟවන්න, ලෝකෙට ප්‍රදර්ශනය කරන්න දඟලන්නේ නැතිව ඒ තියෙන తත්වයේ තේරුම් අරගෙන ඉන් ඔබට කොහොමද ඉතිරි කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්නේ? ඉතිරි ගුණයන් තමන් කොහොමද සාක්ෂාත් කරන්න කියලා උනන්දු වෙන්න ඕන. තියෙන දේ රැකගෙන ඉදිරියට යන්නේ කොහොමද කියලා සැලකිලිමත් වෙන්න ඕන. ඒක ලෝකයට ප්‍රදර්ශනය කරන්න ගියොත් ඒක තමන්ට ಗುಣධම් වඩන්න ලෝකේ අවබෝධ කරන්න බාධකයක් වෙනවා. තමන්ගේ මනසම ව්‍යාකූල වෙනවා. ඊළඟට හතරවෙනි කාරණේ තමයි දුතාංග අපිච්චතාවය. දුතාංග කියලා කියන්නේ යම්කිසි කෙනෙකුගේ సంతානෙහි පහළ වෙන කෙලෙස් ධර්ම මැඩපවත්වන්න දුරු කරන්න ප්‍රහාණය කරන්නට කම්පා කරන්නට සුදුසු විදිහේ දැඩි ප්‍රතිපදාවන්ට එළඹෙනවා. මේ සම්බුද්ධ ශාසනයෙහි භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දුතාංග 13ක් දේශනා කරලා තියෙනවා. කෙලස් ප්‍රහාණය කිරීම සඳහා අපි කොහොමද මේ ප්‍රත්‍යලාභයන් පරිහරණය කරද්දී ඒවා බොහොම අල්පේච්ඡතාවයෙන් පරිහරණය කරන්නේ අවශ්‍යතාවය තිබුණා වුණත් ඒ අවශ්‍යතාවයන් සීමා කරගෙන අවම කරගෙන අපි අවමයෙන් යැපෙන්නේ කොහොමද? ඊටා සරල විදිහට ජීවත් වෙන්නේ කොහොමද? ඒ තුලින් කෙලස් ප්‍රහාණය කරන්නේ කොහොමද කියන මේ කාරණා සඳහා තමයි දුතාංග ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට සමහර කෙනෙක් ඒ විදිහේ දුතාංග අනුගමනය කරනකොට සරල ප්‍රතිපදාවක් අනුගමනය කරනකොට තමන් සරලයි කියලා ලෝකෙට පෙන්වන්න උත්සාහ අපි නම් මෙහෙමයි කටයුතු කරන්නේ. අපි නම් මෙන්න මේ විදිහයි කෙලස් නසන්න උත්සාහ කරන්න කියලා ඒ තමන්ගේ අල්පේච්ඡතාවය ආපහු පෙන්වන්න උත්සාහ කරා. දැන් අල්පේච්ඡ භාවය ඇති කරගන්නට අර මහා අපේක්ෂා ලොකු බලාපොරොත්තු අනිත් අය මා ගැන මෙහෙම දැනගනීවා මේ විදිහෙන් කීර්ති ප්‍රසාද ලැබේවා කියන ඒවා අයින් කරගන්න තමයි අර විදිහට හුදකලා වෙලා හැකිතාක් තමන්ගේ බලාපොරොත්තු අවම කරගෙන අවශ්‍යතා අවම කරගෙන අර දුතාංග ධර්ම සම්පාදනය කරන්නේ. හැබැයි එහෙම කරන්න ගියාම සමහර කෙනෙකුට ඒක තුලින් ආපහු මාන්නයක් හට ගන්නවා. ඒතර ඒ මාන්නේ නිසා අපි නම් දුතාංග පුහුණු කරන අය අනිත් අය නම් එහෙම නැහැ. අනිත් අය මහිච්ඡතාවයේ තියෙන අය අපිට තමයි අල්පේච්ඡතාවයේ තියෙන්නේ කියලා ආපහු ඒක පෙන්වන්න උත්සාහ කරනවා. එතකොට ආපහු මහිච්ඡතාවයක් හට ගන්නවා අර අල්පේච්ඡතාවයම පදනම් කරගෙන. එතකොට ඒත් පටලැවිල්ලක් තමයි ඇති ඒ නිසා දුතංග අපිච්චතා කියලා කියන්නේ කෙලස් නැසීම සඳහා තමන්ගේ හැඟීම් පාලනය කරගෙන අවශ්‍යතාවයන් අවම කරගෙන කෙලස් දුරු කිරීම සඳහා පුහුණු කරන දැඩි ප්‍රතිපත්ති පිළිබඳව ලෝකයාට කියන්න අඟවන්න යන්නේ නැහැ. දැන් මේ දුතාංගවල උත්කෘෂ්ඨාකාරයෙන් ඒවා පුහුණු කරනකොට කොහෙත්ම අන් අයට නොකිව යුතුයි. එහෙම කියනවා නම් ඒ තනත්තාගේ දුතාංගයට ඒක බාධාවක් වෙනවා. මොකද එතනම කෙලෙස් මතුවෙන්නට යම්කිසි අවකාශයක් සැකසෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට අල්පේච්ඡතාවය කියන එක අල්පේච්ඡ කියන එක අපි පැහැදිලි කළේ ලොකු ගොඩාක් බලාපොරොත්තු ඇති කරගන්න නැතුව ඉච්ඡාවන් අපේක්ෂාවන් බලාපොරොත්තු බොහොමයක් ඇති කරගන්න නැතිව අල්ප අපේක්ෂාවන් නැතුව අල්ප බලාපොරොත්තු ඇතිව අඩු බලාපොරොත්තු ඇතුව හැඟීම් වශයෙන්ුත් හැඟීම් වශයෙන්ුත් අවශ්‍යතා වශයෙන්ුත් ඊතා අල්පයකින් තෘප්තිමත් වෙමින් කටයුතු කරන්නට පුහුණු වීමයි. එතකොට මේ විදිහේ මේ අල්පේච්ඡතාවයට බාධක වෙන කරුණු තුනක් තියෙනවා. ඒ තමයි අත්‍රිච්ඡතාවය, මහිච්ඡතාවය සහ පාපිච්ඡතාවය කියන මේ කරුණු තුන. එතකොට අපි මූලික වශයෙන් අද ධර්ම දේශනාවේදී අවධානය යොමු කරන්නේ ඒ අත්‍රිච්ඡතා මහිච්ඡතා පාපිච්ඡතා කියන කරුණු තුන පැහැදිලි කරගන්නටයි අපට අද දවසේ ඉඩකඩ තිබුණොත් අපි මේ අල්පේච්ඡතාවේ කරුණු හතර පැහැදිලි කරගමු. එහෙම අවකාශය නොතිබුණොත් ඊළඟ ධර්ම දේශනාවේදී අපි විස්තර වශයෙන් පච්චය අපිච්ඡතා, පරියත්ති අපිච්ඡතා, අධිගම අපිච්ඡතා, දුතාංග අපිච්ඡතා කියන මේ අල්පේච්ඡතාවේ අවස්ථා හතර පිළිබඳව අපි කරුණු පැහැදිලි කරගන්නට උත්සාහ කරමු. එතකොට මේ අල්පේච්ඡතාවයට අවතීර්ණ වෙද්දී ඒ අල්පේච්ඡතාවය කියන්නේ මොකක්ද? ඒ ගුණය අපේ මනසෙහි ගොඩනගා ගන්නේ කොහොමද? එතනට අපි කොහොමද මානසිකව සුදුසුකම් ඇති කරගන්නේ කියලා හඳුනගන්න අපට එහි අනිත් පැත්ත, ඒ කියන්නේ දුර්වල පැත්ත තේරුම් ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා. මොකද මේ ಗುಣධම් වඩද්දි හැම ගුණයක්ම මතු කරනකොට අපට විශේෂයෙන් අවධානය යොමු කළ යුතු අනිත් පැත්ත තමයි ඒකේ ප්‍රතිවිරුද්ධ දුර්ගුණය පිළිබඳව. ඒ දුර්ගුණය පිළිබඳව අපට වැටහීමක් නැතිනම් මේ ගුණය කෙලසෙන්නේ කොහොමද? කඩා වැටෙන්නේ කොහොමද? ඒකට බාධක ධර්ම මොනවද කියලා අපට වැටහීමක් නැතිනම් ඒ ಗುಣ වඩනවයි කියන එක පහසු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි නිරන්තරයෙන් අපි ධර්ම දේශනාවලදී පැහැදිලි කරන්නේ මේ ප්‍රතිපදාව කියන එක අංශ දෙකකින් යුක්ත වෙනවා. බාධක හඳුනාගෙන දුරු කිරීම සහ සාධක හඳුනාගෙන දියුණු කිරීම. එතකොට දැන් අනුරුද්ධ හාමුදුරුව මෙහිදී කල්පනා කරන්නේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුරුදු පුහුණු කරන්න සාධක මේ මේවා අල්පේච්ඡතාවය ඒ සඳහා සාධකයක්. මහිච්ඡතාවය ඒ සඳහා බාධකයක්. එතකොට බාධකය කොහොමද මතුවෙන්නේ කියලා හඳුනා ගන්න ප්‍රමාණයට සාධකය තීව්‍ර කරගන්නට පුළුවන්. සාධකය කොහොමද වැඩි දියුණු කරන්නේ කියලා හඳුනා ගන්න තරමට බාධකය පිළිබඳව අවබෝධය තහවුරු කරගන්නට පුළුවන්. එතකොට අල්පේච්ඡතාවයට බාධා කරන ධර්ම හැටියට දහමෙහි පැහැදිලි කරන්නේ අත්‍රිච්ඡතාවය, මහිච්ඡතාවය සහ පාපීච්ඡතාවය. එතකොට මෙතනත් ඉච්ඡ කියලා කියන්නේ බලාපොරොත්තු, අපේක්ෂාව, ප්‍රාර්ථනාව කියන මේ ලාමක අවස්ථාව. එතකොට අත්‍රිච්ඡතා කියලා කියන්නේ වඩා හොඳ දේවල් වඩා ප්‍රනීත දේවල් වඩා උසස් දේවල් බලාපොරොත්තු වෙනවා. කියන්නේ Tamanට දැනටමත් යමක් ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච දේෙන් තෘප්තිමත් වෙන්නේ හැමතිස්සෙම අනිත් එක මීට වඩා හොඳයිද? මේක මට ලැබිච්ච එකට වඩා හොඳයිද? අනිකාට ලැබිච්ච දේ මට ලැබිච්ච දේට වඩා උසස් දෙයක්ද කියලා හැමතිස්සෙම Tamanගේ දේ දිහා නෙමෙයි බලන්නේ අවට තියෙන අනුන්ට ලැබිලා තියෙන දේහි උස්මිටිකම් තමයි හොයන්නේ. එහෙම හොයන්නේ කුමක් සඳහාද? අර හැමතිස්සෙම කල්පනා කරනවා මට ලැබිච්ච එක බොහොම අල්ප දෙයක්. ඒක එච්චර වටින දෙයක් නෙමෙයි. ඒක එච්චර හොඳ තත්ත්වයේ දෙයක් නෙමෙයි. ඒක බාල එකක්. ඒකේ අඩුපාඩු ඇති. අනිකාට ලැබිච්ච එක නම් ඊට වඩා බොහොම ප්‍රසන්නයි. ඊට වඩා පෙනුම තියෙනවා. මේ විදිහට හැමතිස්සෙම අර Taman ලැබූ ලාභය හැල්ලු කොට හිතමින් අනිකාගේ දේ පිළිබඳව හූල්ලන ගතියක් තමයි මේ අත්‍රිච්ඡතාවය තුල ඇති වෙන්නේ. අනිකාගේ දේ පිළිබඳව හෝ Tamanට නොලැබුණු දේ පිළිබඳව. එතකොට ඒ නොලැබුණු දේට හූල්ලනකොට ඒක ලැබුණහම ඊට පස්සේ ඒකේ දොස් දකිනවා ඊට පස්සේ ඊට වැඩිය හොඳ එකක් හොයන්නට යනවා. මේ අත්‍රිච්ඡතාවය කියන මේ ක්ලේශ ධර්මය සමස්ත සත්ව වර්ගයා තුලම ක්‍රියාත්මක වෙනවා. මිනිස්සු තුල විතරක් නෙමෙයි සතා සිව්පාවා තුල වුණත් මේ ගති ලක්ෂණ ප්‍රකට වෙන අවස්ථා තියෙනවා. දැන් පින්නතුන් පින්නතුන්ට ඕනනම් අත්හදා බලන්නට පුළුවන් සුනකෙක් ඉන්න තැනට ආහාර පිළියෙල කරලා කෑම පිඟන් දෙක තුනක් එක තැනකින් එහෙම නැත්නම් බත් ගොඩවල් කීපයක් දැම්මොත් ඒ සුනකයා එක බත් ගොඩකින් පොඩ්ඩක් කලබලයට කනවා ඊට පස්සේ දුවගෙන යනවා අනිත් එකට ඒකෙන් පොඩ්ඩක් කනවා අනිත් එකටත් දුවගෙන යනවා ආයේ ආපහු දුවගෙන යනවා මුල එකට එතකොට මොකද්ද මේ කරන්නේ? අර එක බත් ගොඩක් කනකොට එක බත් පිඟානකින් බත් කාගෙන යනකොට ඌට හිතෙනවා අනිත් එකේ මීට වඩා මොනවා හරි රස එකක් තියෙන්න පුළුවන්. ඒක මීට වඩා හොඳ ඇති. එතකොට මේක දාලා ඒකට දුවනවා. ඊට පස්සේ ඒක දාලා අනිකට දුවනවා. ඉතින් සුනකයෝ කීප දෙනෙක් ඉන්න තැනක මෙහෙම කෑම පිඟන් කීපයක් තිබ්බොත් එහෙම මේ සුනකයා අනිත් සුනකයාව පන්නලා දාලා එතනට පනිනවා. ඊට පස්සේ ඒ ඒ සුනකයාත් එක්කලා පොරල්ලනවා කා කොටා ගන්නවා. ඊට පස්සේ ඊළඟ බත් ගොඩට පනිනවා. මෙහෙම මෙහෙම අර කෑම පිඟානෙන් කෑම පිඟානට ගිහිල්ලා අර එතන ඉන්න අනිත් සුනකයෝ පන්නලා ඒකේ රස බලන්නට උනන්දු වෙනවා. ඉතින් මේ නිසා තමයි සුනකයෝ කිහිප දෙනෙක් එකතන ඉන්න තැනක නිදහස්ව කෑම දැම්මොත් එහෙම අන්තිමට කෑම කනවා නෙමෙයි උන් එකිනෙකා කා ගන්න එක තමයි කරන්නේ. ඒ මොකක් නිසාද? අර අත්‍රිච්ඡතාවයේ තියෙන දුර්වලකම නිසා. ඉතින් මේ දුබලකමම මිනිස්සු තුළ සමහර වෙලාවට මතුවෙන අවස්ථා ඕන තරම් අපි සමාජයේ දකිනවා. තමන්ට යමක් ලැබෙනවා ඒ ලැබිලා තියෙන්නේත් අනුන්ට ලැබිච්ච දේම තමයි තමන්ගේ සුදුසුකම් මත යමක් ලැබෙනවා තමන්ගේ හැකියාවන් මත තමන්ට සරිලන විදිහට යමක් ලැබෙනවා හැබැයි හැමතිස්සෙම මේ තමන්ගේ සුදුසුකම් තමන්ගේ හැකියාවන් මතයි මට ලැබුණේ මේක ප්‍රමාණවත් කියලා එහෙම සෑහීමටපත් වෙන ගතියක් දකින්න නැහැ හැමතිස්සෙම අනිකාට ලැබිච්ච දේ පිළිබඳව හිතන්න, මතන්න, හොයන්න, කල්පනා කරන්න, බලන්න මිනිස්සුන්ගේ මනස පෙළඹෙනවා. එතකොට මේ පෙළඹෙන හැම මොහොතකම මේ අත්‍රිච්ඡතාවයේ නැමැති අසත් ධර්මයේ, පාප ධර්මයේ, ක්ලේශ ධර්මයේ තමයි මනසෙහි ජනිත වෙන්නේ. ඒ ක්ලේශය මතුවෙනකොටම අපේ මනසෙහි එක්තරා අඳුරු බවක් ඇති වෙනවා. අර යම්කිසි දෙයක් අපට අවශ්‍ය වෙන්නේ මොකටද කියලා අපට සීමාමායින් මැනගන්නට බැරුව යනවා. දැන් කෑම කන්නේ මොකටද? ඇඳුම් අඳින්නේ මොකටද? ගෙවල් හදන්නේ මොකටද? යාන වාහන ගන්නේ මොකටද කියලා මේ ප්‍රත්‍ය පහසුකම් අපි උපයාගන්නේ වේ අපට සීමාමායින් දැනෙන්නේ නැතු යනවා. ඒතර භෞතික වස්තු පිළිබඳව විතරක් නෙමෙයි අවශේෂ ධර්මතා පිළිබඳවත් එහෙමයි. කීර්තිය, ප්‍රශංසාව, ලාභ සත්කාර, අන් අයගේ ප්‍රසාදය මේවා අපට මොකක් සඳහාද අවශ්‍ය වෙන්නේ? සමාජයේ කෙනෙකුට ඒවා අවශ්‍ය වෙනවා ජීවත් වෙද්දී සමාජයේ වැඩ කටයුතු කරද්දී අන් අය තමන් ගැන දැනගන්න එක එතකොට අනිත් අය අතරේ තමන් ප්‍රකට වෙන එක අනිත් අයගේ ප්‍රියමනාප බව දිනා ගන්න එක අපිට සමාජයේ යම් යම් කටයුතු කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් මේ අත්‍රිච්ඡතාවයේ තියෙන පුද්ගලයාට අමතක වෙනවා මේවා මොකක් සඳහාද අවශ්‍ය. ඒ නිසා හැමතිස්සෙම අනෙකා මට වඩා ප්‍රසිද්ධද? එතකොට මම ඊට වැඩිය ප්‍රසිද්ධ වෙන්නේ කොහොමද? එතකොට අනෙකාට මට වඩා ප්‍රසාදයේ මං ඊට වඩා ප්‍රසාදයේ දිනාගන්නේ කොහොමද? එතකොට මෙන්න මේ විදිහේ මහා තරංගයක් ඇති වෙනවා. එතකොට තමන් තෘප්තිමත් නොවි නැවත නැවත වඩා හොඳ දේවල් අපේක්ෂා කරන ගතියකුත් ඇති වෙනවා. ඒ වගේම අන් අය ළඟ තියෙන දේවල් බලබලා දැක දැක ඊට වඩා අභිබවා යම් ඕනෑකමක් අවශ්‍යතාවයකුත් ඇති වෙනවා. එතකොට මේ හැම පැත්තෙම මොකද්ද සිද්ධ වෙන්නේ? මේ ලද දෙයින් තෘප්තිමත් වෙන්නේ නැතුව වඩා ප්‍රණීත දේවල්, වඩා හොඳ දේවල් සොයන්නට, අත්පත් කරගන්නට මිනිසුන්ගේ සිත් සතන් ක්‍රියාත්මක වෙන නිසා. දැන් මේ தত্ত্বය ධර්මයේ ප්‍රගුණ කරන්නට ප්‍රබලම බාධකයක් වෙනවා. මොකද ධර්මයේ පුහුණු කරන තැනැත්තා අවශ්‍යතා හඳුනාගෙන සාධක හඳුනාගෙන බාධක හඳුනාගෙන ඉදිරියට යන්න ඕන. තමන්ගේ ඉලක්ක සපුරා ගන්න. එතකොට ඉලක්කය සපුරා ගන්නට යම් සාධකයක් අවශ්‍යයි. නමුත් ඒ සාධකයේ ඉලක්කය සපුරා ගන්නට ප්‍රමාණවත් විදිහට තියනොයි කියලා දකින්නේ නැහැ. අර අනිත් අයට ලැබිලා තියෙන දේවල් එක්කලා සංසන්දනය කර කර මටත් එහෙම වෙන්නට ඕනේ කියලා හිතනකොට ඒ අත්‍රිච්ඡතාවයත් එක්කලා සමහරට ප්‍රමාණය ඉක්මවලා යනවා. දැන් අද මේක භෞතික දේවල් පිළිබඳව විතරක් නෙමෙයි ගුණධම් පිළිබඳව වුණත් මේ ස්වභාවය අද විශේෂයෙන් ලංකාව තුල උද්ගත වෙමින් පවතිනවා. තමන් ಗುಣධහමට නැඹුරු වෙනවා කුමක් සඳහාද නිවන් දැකීමේ කෙලෙස් නැසීමේ යම්කිසි අවංක කැමැත්තක් ඇතුව හැබැයි මේ මගට යොමු වුණයින් පස්සේ තව භාවනා කරන අය ಗುಣධහම් වඩන අය එතකොට සිල් සමාදන් වෙන අය ධර්මයේ පිළිබඳ උනන්දු වෙන අය Tamanට හමු වෙනවා. එහෙම හමු වෙනකොට ඊට පස්සේ ඔන්න මේ සංසන්දනය කිරීම පටන් ගන්න. පටන් අරගෙන මට වඩා යාට තියෙනවා එයා ඊට වඩා ඉස්සරහින් ඉන්නවා ඒගොල්ලෝ ධාන වඩනවා ඒගොල්ලෝ අභිඥා වඩනවා ඒගොල්ලෝ සෝවාන් වෙන්න උත්සාහ කරනවා ඒගොල්ලෝ අභිධර්මයේ ඉගෙන ගන්නවා අපිත් එහෙම කරන්න ඕන මාත් එහෙම කරන්න ඕන කියලා උනන්දු වෙනවා එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් එහෙම හරි උනන්දු වෙන එක හොඳයිනේ එහෙම උනන්දු වෙන එක වරදක් නෙමෙයි හැබැයි ප්‍රශ්නේ වෙන්නේ මේ අත්‍රිච්ඡතාවය නිසා Tamange සීමාමායින් මොනවද කියලා හඳුනා ගන්නට බැරි වෙනවා තමන් ඉන්නේ කොතනද කියලා තමන්ට හඳුනා ගන්නට බැරි වෙනවා. මීට පෙර ධර්මදේශනාවලදී අපි පැහැදිලි කළා රෝගියෙකුට නිරෝගී වෙන්නට ඖෂධ ප්‍රතිකාර කරනවා නම් දැන් ඒ රෝගියාට අවශ්‍ය වෙන්නේ මොකක්ද? ඒ ලෙඩේට අදාළ ඖෂධය සාධකය මොකක්ද? ඒ තමන්ගේ ලෙඩේට ප්‍රමාණවත් වෙන ඖෂධ ප්‍රමාණය මොකක්ද? දැන් තමන් මේ ඉන්න තත්ත්වයත් එක්කලා මොන විදිහටද මේක පරිහරණය කළ යුත්තේ කියලා ඒක ලෙඩාගෙන් ලෙඩාට වෙනස් වෙනවා. ලෙඩාගෙන් ලෙඩාට ඖෂධය වෙනස් වෙනවා. ප්‍රමාණය වෙනස් වෙනවා. අවස්ථාව සහ ඒක පරිහරණය කිරීමේ ක්‍රම වේදය වෙනස් වෙනවා. එතකොට මේ ඔක්කොම දැනුවත් ඕන රෝගියාට ප්‍රතිකාර කරන්න. අර ලෙඩා මේකට බෙහෙත් පෙති පහක් බොනවා මාත් පහක් බොන්න ඕන කියලා එහෙම වීලා ලෙඩ සනීප කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට අර ලෙඩා නම් දැන් බෙහෙත් නවත්තලා මාත් දැන් බෙහෙත් නවත්තන්න ඕන එහෙම ප්‍රතිකාර කරන්න බෑ. එතකොට ප්‍රතිකාරය රෝගියාගෙන් රෝගියාට වෙනස් වෙන්නේ මොකද එතන සාධක ඒ වගේම බාධක රෝගී ප්‍රමාණය ඒ රෝගියා ඉන්න කායික මානසික తত্ত্বය මේ හැම එකක්ම එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙන නිසා ඒ නිසා මේ අත්‍රිච්ඡතාවය කියන ක්ලේශ ධර්මයේ පාප ධර්මයේ ඇති වෙච්ච ගමන්ම අර තමන්ගේ ඉලක්කයට තමන්ගේ බලාපොරොත්තු වෙන තමන්ගේ ප්‍රාර්ථනාව ඒ ප්‍රාර්ථනාව වෙත යන්නට තමන් ගොඩනගා ගත යුතු සුදුසුකම් මොනවද? ඒ සඳහා බාධා වෙන්නේ මොනවද? මම ඉන්න තැන ඉඳලා මම කොහොමද ටිකෙන් ටික පුරුදු පුහුණු වෙන්නේ? මේ ඔක්කොම අමතක වෙනවා. අමතක වෙලා ඒතනත නිරන්තරයෙන්ම බලන්නේ අර තියෙන தത്വයට වඩා වඩා උසස් தത്വයකට ඉහළ තත්වයකට ඉක්මනින් පැනගන්නේ කොහොමද කියලා තමයි හැමතිස්සෙම බලන්නේ. ඒ එහෙම වෙච්ච ගමන් ඒ තැනත්තාට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ව්‍යාකූල වෙනවා. එනිසා භෞතික සම්පත් පිළිබඳවත් ඒ වගේම මානසික ගුණාංග පිළිබඳවත් මේ හැම එකක් පිළිබඳවම මේ අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ ක්ලේශ ධර්මයක්මයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් භෞතික සම්පත් නම් වැඩි වැඩියෙන් එකතු කරන එක හොඳ නෑ තමයි. හැබැයි මානසික ගුණාංග ඉතින් වැඩි වැඩියෙන් එකතු කරගන්න එක හොඳයිනේ. මානසික ගුණාංග වැඩි වැඩියෙන් වැඩි දියුණු කරගන්න වෙහසෙන එක ක්‍රියාකාරී වෙන එක ඒක කොහොමද වරදක් වෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එනිසා තමයි අපි නිරන්තරයෙන්ම කියන්නේ මේ නරකෙහි තියෙන නරක බව දකින්නට ලේසි හොඳෙහි තියෙන නරක දකින්නට අපට බොහොම දුෂ්කරයි. නරකෙහි තියෙන නරක කියලා කියන්නේ සත්තු මරණ එක හොඳ නෑ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. හොරකම් කරන එක හොඳ නෑ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. මිනි මරණ එක හොඳ නෑ කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ මොකද ඒවා ලෝක සම්මත විදිහෙන්ම වැරදි, පව්කම්, නරක, අයහපත දුරාචාරය කියලා ප්‍රකට නිසා අපට ඒවත් පිළිගන්න, හඳුනගන්න, තේරුම් ගන්න, එකඟ වෙන්න පහසුයි. හැබැයි එහෙම ලෝකයේ සම්මත නොවුණු වෙනස් කාරණයක්. ඒ කියන්නේ වැරද්දයි කියලා සම්මත නොවුණු හොඳක් හැටියට සම්මත. සද්ධාව හොඳයි. වීරය හොඳයි. ප්‍රඥාව හොඳයි. දන් හොඳයි. එතකොට බණ හොඳයි. දැන් මේ හොඳයි කියලා සම්මත වෙච්ච නරක වෙන්නේ කොහොමද කියලා අපිට ටිකක් තේරුම් ගන්න දුෂ්කරයි. මොකද ඒවා හොඳ හැටියට ලෝකේ සම්මත වෙලා තියෙන නිසා. සද්ධාව හොඳයි. හැබැයි ප්‍රඥාවේ ප්‍රමාණය ඉක්මවා සද්ධාව වැඩෙනකොට එතනින් එහාට ඒක නරක වෙනවා. ඒ නරක වෙන්නේ කොහොමද කියලා තේරුම් බේරුම් කරගන්න බැරි වුණොත් ඒ පුද්ගලයා හොඳ තුල විනාශ වෙන කෙනෙක් බවට පත් වෙනවා. ප්‍රමාණයන් හඳුනා ගන්නට බැරුව. ඒතර එහෙම වෙන්නට මේ අත්‍රිච්ඡතාවයත් යම් ප්‍රමාණයකින් දායක වෙනවා බලපවත්වනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන හොඳ දේ හොඳ වෙන්නේ ඒ සීමා සහිත සාධක තුලයි. ඒ සාධක ඉක්ම යනවා නම් තවදුරටත් ඒක හොඳ වෙන්නේ මීට පෙර දිනකත් ධර්ම දේශනාවකදී අපි පින්නතුන්ට සිහිපත් කළා උදාහරණයක් නැවතත් සිහිපත් කිරින් කරන්නට ඒ උදාහරණයම මතක් කරගන්නට ඒක වඩා පහසු වෙනවා දැන් අපි හිතමු අමු අඹ ගෙඩියක් කඩලා ඒක අමුයෙන් කන ලෑස්ති වෙනකොට ටිකක් ඇඹුල් ඒ වගේම ප්‍රසන්න නැහැ අපහසු වෙන්නට පුළුවන් ඒක අනුභව කරන්න තරම් ප්‍රණීත නැහැ. දැන් අපි මේක හොඳට පැහිච්ච අමු අඹ ගෙඩියක් නම් දවස් 4ක් 5ක් ඒක පැත්තකින් වහලා තියලා තිබ්බන් පස්සේ ඊට පස්සේ අර ඇඹුල් ගතියක් නැහැ බොහොම ප්‍රණීත ඊටාම රසවත් බවක් ඒ තුළ නිර්මාණය වෙලා තියෙනවා. දැන් යම්කිසි කෙනෙක් කල්පනා කළොත් එහෙම මීට දවස් 4කට කලින් මේ අඹගෙඩිය කණ්ඩ හදනකොට ඒක කණ්ඩ බෑ ඇඹුල්. එතකොට දත් ටික හිරිවැටෙනවා, හපන්න අමාරුයි. දැන් මේ දවස් 4කට පස්සේ මේක ඊටාම ප්‍රනීත තත්වයකටපත් වෙලා තියෙනවා. නම් මීටත් වැඩිය හොඳ මේක තව දවස් 4ක් වහලා තිබ්බොත්. එහෙම කල්පනා කරලා තවත් දවස් 4ක් වහලා තිබ්බොත් එහෙම ඒ මනුස්සයාට කණ්ඩ වෙන්නේ ප්‍රනීත අඹයක් නෙමෙයි පණුව ගහව කුණු වෙච්ච අඹයක්. එතකොට දැන් මොකක් නිසාද මෙහෙම වුනේ? දවස් 4කින් මේක මෙච්චර හොඳ වුණා. එහෙනම් දවස් 8කින් තව කොච්චර හොඳ වෙන්න ඕනද කියලා කල්පනා කරලයි ඒ පටලැවිල්ල ඇති කරගත්තා. එතකොට හොඳ හොඳ වෙන්නේ යම්කිසි ප්‍රමාණාත්මක සාධක තුලයි. ඒ සාධක අභිබවා යනවා නම් තවදුරටත් ඒක හොඳක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ලෝක සම්මතාකාරයෙන් හොඳ නරක දේවල් විනිශ්චය කරද්දී තේරුම් කරගන්නට ඕන ඒ අදාළ සාධකයේ අවස්ථා ප්‍රමාණය කියන ඒවා සංසන්දනය වෙනවා නම් ගැළපෙනවා නම් තමයි ඒක හොඳ වෙන්නේ. එහෙම නැත්නම් ලෝක සම්මතයේ හැටියට කොච්චර හොඳක් වුණත් එතනින් එහාට ඒක හොඳ වෙන්නේ නැහැ. ඒ නිසා මේ භෞතික සම්පත් පිළිබඳවත් අධ්‍යාත්මික ධර්මතාවයන් පිළිබඳවත් මේ සමතුලිත භාවයේ රැකගන්නට ලොකු බාධකයක් වෙනවා මේ අත්‍රිච්ඡතාවය. ඒ කියන්නේ තියන දේ ප්‍රමාණාත්මකව හඳුනා නොගෙන නිරන්තරයෙන් ඒකෙන් සෑහීමටපත් වෙන්නේ නැතුව ඊට වඩා හොඳ ඊට වඩා හොඳ හොයන්නට අපේක්ෂාවක් බලාපොරොත්තුවක් තෘෂ්ණාවක් ඉච්ඡාවක් පුද්ගලයෙකුගේ මනසේ ඇති වෙනවා ඒක තමයි මෙතන අප්‍රිච්ඡතා කියලා කියන්නේ. ඒක භෞතිකවත් මානසිකවත් හැම විටම අපේ සමබරතාවය රැකගන්නට ලොකුම ලොකු බාධාවක් වෙනවා. පින තුනහල ඇති මහා මන්දාතු රජුරෝ කියලා මේ මනුස්ස වර්ගයාගේ ආදි කාලයේහි සක්විති රජ කෙනෙක් හිටිය. ඒ සක්විති රජුරෝයි කියලා කියන්නේ තාම ශක්තිමත් කෙනෙක්, පුණ්‍ය ශක්තියෙන් 이르දිමය හැකියාවන් පවා වැඩුණු කෙනෙක්. එතකොට ඒ තනත්තා දීර්ඝ කාලයක් අවුරුදු දහස් ගාණක් ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂ ගණනක්. එතකොට අවුරුදු දහස් ගාණක් මේ සක්විති රජසැප විඳිනකොට බොහොම කලකිරීමටපත් වෙලා දවසක් ඉන්නවා. එතකොට අමාත්‍යවරු ඇවිදින් අහනවා මොකද කියලා. එතකොට කියනවා මේ මෙච්චරද මේ manuss ලෝකේ සැප තියෙන්නේ. දැන් මට මේවා ඇති වෙලා තියෙන්නේ. මීට වඩා හොඳ සැපයක් නැද්ද? පස්සේ අමාත්‍යවරු කියනවා මීට වඩා හොඳ සැපයක් හොයන්න ඉතින් manuss ලෝකේ නන්නේ. එහෙම හොයනවා නම් යන්න වෙනවා චාතුර්මහරජික දිව්‍ය ලෝක. ඊට පස්සේ එතනට යනවා. එතනත් සැප විඳිද්දි තව කාලයක් යද්දි ආයෙ කලකිරিলা ඉන්න. අර විදිහට මේකෙන් තෘප්තිමත් නොවේ ආපහු තාවතින්සේට යනවා. මෙහෙම මෙහෙම ගිහිල්ලා අවසානයේ සක්දෙව් රජවරුත් 30 දෙනෙක් පහළ වෙලා හොසි වෙනකම්ම ඒ තවතිසා දිව්‍ය ලෝකයේහි දිව්‍ය සැප විඳලා ඒකෙනුත් සෑහීමටපත් වෙන්නේ නැතුව අවසානයේ සක්දෙව් රජ කෙනෙක් ඝාතනය කරලා විනාශ කරලා මට පූර්ණ රාජ්‍ය අල්ල ගන්න පුළුවන්ද කියලා සිතුවිලි පහළ කරද්දී තමයි ආපහු කුසල ශක්තිය හීන වෙලා අර අසත් ධර්මයේ පාප ධර්මයෙන් මනස දූෂ්‍ය වෙලා ආපහු මනුලොවට පතිත වෙන්නේ. එතකොට මේ ප්‍රවෘත්තිය කවුරුත් අහලා තියෙනවා. ඒ නිසායි මම සංක්ෂිප්තව පැහැදිලි කළේ. එතකොට අවසාන මොහොතේ මේ රජුරුවන්ගෙන් අමාත්‍යවරු ඒ වගේම රාජකීය පිරිස අභාවයට යන වෙලාවේ අහනවා රජතුමනි ඔබ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මේ මනුෂ්‍ය ලෝකෙත් රජකම් කරලා චාතුර්මහා රාජික දිව්‍ය ලෝකෙත් රජකම් කරලා ඒ වගේම තවතිසා දිව්‍ය ලෝකෙත් සක්දේව් රජවරු 30 දෙනෙක් පහළ වෙලා අහෝසි වෙනකන් ඔබ ඒ දිව්‍ය ලෝකේ අඩක් රාජ්‍ය කරමින් පාලනය කරමින් හිටපු කෙනෙක්. ලෝක තුනක රජකම් කරපු ඔබට අත්දැකීම් බහුලයි. එනිසා ඔබට මොකද්ද කියන්න තියෙන්නේ අනිත් අයට මොන විදිහේ පණිවිඩයක්ද ඔබට දෙන්න තියෙන්නේ. එතනදී රජුරෝ කියනවා මට කියන්න තියෙන පණිවිඩය තමයි ලෝක තුනක රජකම් කරලත් මේ මනස තෘප්තිමත් නොවි තව බොහෝ බලාපොරොත්තු ඇතුව මන්දාතු රජුරුව මිය ගියා කියලා ලෝකයට කියන්න. ඒ නිසා මනසෙහි පහළ වෙන තෘෂ්ණාවට වසඟ වුනොත් ලද දෙයින් තෘප්තිමත් නොවි තව තව දේවල් අපේක්ෂා කරන්නට ගියොත් බලාපොරොත්තු වෙන්නට ගියොත් ඒ තැනැත්තා කවදාවත් තෘප්තිමත් භාවයටපත් වෙන්නේ නැහැ. ඒ අත්‍රිච්ඡතාවය නිසා වඩා හොඳ දේවල් හොයන්නට යාම නිසා ඒ තනත්තා කෙලස් වසඟයට ගිහිල්ලා විනාශ වෙනවා මට සිද්ධ වුනේ ඒ ටිකමයි කියලා ලෝකයාට කියන්න කියලා ඒ රජ්ජුරුව පැහැදිලි කරනවා. එතකොට මේ අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ අන්න ඒ විදිහට හැමතිස්සෙම තමන් ලද දේ සමග නොලද දේ හෝ අන් අය ළඟ තියෙන දේ සංසන්දනය කරමින් හැමතිස්සෙම ඒවා පිළිබඳව උනන්දු වෙන සොයන ගතිය තමයි අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ. සමහර විට එකම බත් හැලියෙන් බෙදලා තියෙනවා. එකම පාන් ගෙඩියෙන් පෙති කපලා දෙනවා. එහෙම කපලා දුන්නා වුණත්, එහෙම බත් බෙදලා දුන්නා වුණත් මේ අත්‍රිච්ඡතාවයේ තියෙන කෙනාට හිතෙන්නෙම තමන්ගේ බත් එකට වඩා අනිකාගේ බත් එකේ මොනවා හරි විශේෂයක් තියෙනවා. ඒ බත්පත මට ලැබුණා නම් හොඳයි කියන මේ හැඟීම හැමතිස්සෙම මනස ඇතුළ කලම්වන ව්‍යාකූල කරන ස්වභාවයෙන් මතුවෙනවා. මේවා ඊතා කල්පනාවෙන් ඉන්නවා නම් පෙන්නතුනේ බොහෝ දෙනෙකුගේ මනසෙහි මේවා පහළ වෙන හැටි හඳුනා ගන්න පුළුවන්. අපට මතකයි අපි කුඩා කාලේ මේ අත්‍රිච්ඡතාවය කියන ක්ලේශ ධර්මය අපේ මනසේ අපට බාධා කරපු හැටි. අපේ පවුලේ වැඩි දෙනෙක් හිටපු නිසා අපි 9 දෙනෙක්, ඒ නිසා අපි සහෝදරයෝම ඔක්කොම 6 දෙනෙක්. ඒ නිසා පුංචි කාලේ සමහර වෙලාවට මට වැඩිමහල් අයියා අපි දෙන්න ටිකක් සමාන මට්ටමේ සමාන වයස්වල ඉන්න නිසා හැමතිස්සෙම අපි දෙන්න තමයි සංසන්දනය කරන්න යොදාගන්නේ දෙන්නට දෙන්න. ඒ නිසා මට හැමතිස්සෙම මොනවහරි ලැබෙනකොට අයියට කොහොමද ලැබුණේ? එයාට මට වැඩිය ලැබුණද අඩුවෙන් ලැබුණද කියන එක ගැන හැමතිස්සෙම හොයන්න උනන්දු වෙන්න උත්සාහවත් වෙනවා. ඉතින් පාන් ගෙඩියක් ගෙනල්ලා පෙතිකපල දුන්නා වුණත් හැමතිස්සෙම හිතෙන්නේ එයාට නම් ලොකු කෑල්ලක් හම්බ වුණා. මට පොඩි කෑල්ලක් හම්බ වුණා. එතකොට ඒක දිහා තමයි බලන්නට හිතෙන්නේ. එතකොට එහෙම බලලා සමහර විට මට ලැබිච්ච පාන් පෙත්තට වැඩිය පුංචි පෙත්තක් වෙන්න පුළුවන් හම්බ වෙන හැබැයි පේන්නෙම ඊට වඩා ලොකු පෙත්තක් තමයි හම්බ වුනේ කියලායි තමයි හැමතිස්සෙම හිතෙන්නේ. ඉතින් එතකොට හැමතිස්සෙම කල්පනා කරන්නේ මට හම්බෙච්ච එක පොඩි එකක්. ඒක මදි. එතකොට දැන් අර අයියට ලැබෙන පාන් පෙත්තෙන් කෑල්ලක් එක්කෝ අම්මා ගත්තොත් එහෙම නැත්නම් සතෙකුට දුන්නොත් හරියි ඔන්න හිතට ටිකක් සතුටක් ඇති දැන් මට ලැබිච්ච පාම්පෙත්ත ඇති. ඒතකොට දැන් ඉස්සල්ලා මට ලැබිලා තියෙන පාම්පෙත්තම තමයි තවමත් මගේ අතේ තියෙන්නේ. ඒ වුණාට අයියට ලැබිච්ච පාම්පෙත්තෙන් කෑල්ලක් ඉවත් වුණාට පස්සේ තමයි මට ලැබිච්ච එක ඇති කියලා සෑහීමටපත් වෙන්නේ. එහෙම නැත්නම් මට ලැබිච්ච එක මදි අයියට ලැබිච්ච එක ලොකු පාම්පෙත්තක් කියලා තමයි හිතෙන්නේ. එතකොට මේ විදිහට බොහෝ අවස්ථාවල පරිස්සමින් බැලුවොත් අපේ මනසෙහි මේ අත්‍රිච්ඡතාවයේ නැමැති ක්ලේශ ධර්මය, පාප ධර්මය මතුවෙන අවස්ථා ඕන තරම් හඳුන ගන්නට පුළුවන්. එතකොට ඒ ස්වභාවයේ තේරුම් ගත්තොත් තමයි ටිකෙන් ටික ඒ ක්ලේශ ධර්මයන්ගෙන් අපේ සිත් සතන් නිදහස් කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නිදහස් කරගත්තේ නැතිනම් ඒ දුර්ගුණ හැමතිස්සෙම මනසෙහි අඳුරක් ඇති කරනවා, මනසෙහි කිලුටක් ඇති කරනවා, මනස ව්‍යාකූල කරනවා. ඒ කෑම කන්නේ මොකටද? ඇඳුම් අඳින්නේ මොකටද? ගෙවල් හදන්නේ මොකටද? යාන වාහන ගන්නේ මොකටද? ගුණධම් වඩන්නේ මොකටද කියන ඒවා අමතක වෙලා යන තරමටම මේ ක්ලේශ ධර්ම, පාප ධර්ම අපේ මනස ව්‍යාකූල කරනවා. දැන් සමහර වෙලාවට මිනිස්සු ගෙවල් හදන්න පටන් ගන්නවා. එතකොට ගෙවල් හදන්න පටන් ගන්නේ Tamanට ගයක් අවශ්‍ය නිසා තමයි. හැබැයි ගේ හදාගෙන යනකොට අරගොල්ලෝගේ හදලා තියෙන්නේ කොහොමද මේගොල්ලෝගේ හදලා තියෙන්නේ කොහොමද මේක තව ටිකක් මෙහෙම වෙනස් කරන්න ඕන මං ගමනක් යද්දි මෙහෙම ගයක් දැක්කා ඒක නම් මීට වඩා ලස්සනයි අර ප්ලෑන් එක නම් මීට වඩා හොඳයි ඒක බොහොම ලස්සනයි දැන් මෙහෙම හිත හිතා අරක වෙනස් කර කර වෙනස් කර කර කඩ කඩා කෑලි එකතු කර කර අන්තිමට හදන්න ගියයින් පස්සේ ජීවිත කාලයමවත් ගේ හදලා ඉවර කරගන්න බෑ අන්තිමට ගේ හදන්න පටන් ගත්තේ Tamanට සුවසේ ජීවත් වෙන්නයි මැරෙනකම්ම ගේ හදලා ණය ගෙවලා මැරිලා යන. ඊට පස්සේ ඉතින් දරුවවත් ඉන්න තෑ කියලා හිත හදා ගන්න පුළුවන්. හැබැයි දරුවන්ට ඒ සැලසුම හරියන්නේත් නැහැ. ඒ ගේ ප්‍රමාණය හරියන්නේත් නැහැ. ඒගොල්ලන්ගේ අදහස් වෙනස්. ඊට පස්සේ එක්කෝ ඒගොල්ලෝ විකුණනවා එක. එහෙමත් නැත්නම් ආපහු කඩලා බිඳලා දාලා ආයෙ මුල ඉඳන් හදනවා. එතකොට අර ගත්තු වෙහෙස, මහන්සිය, උත්සාහය, ඒ ණය ගෙවපුවා අහවල් දෙයකටද එතකොට ඒකක්වත් ප්‍රයෝජනයක් නැති වෙනවා තමන් ගේ ප්‍රමාණය හඳුනාගෙන මොකක් සඳහාද ගෙවල් හදන්නේ කියලා තේරුම් බේරුම් කරගෙන ගේ හදා ගන්නට බැරි වෙච්ච නිසා. එතකොට ගයක් හදන්නේ අවුවට වැස්සට ආරක්ෂා වෙලා Tamanට ලැජ්ජ බය රැකගෙන Taman සතු දේවල් ආරක්ෂා කරගෙන සුවසේ ජීවත් වෙන්නට. එතන මේ පරමාර්ථය හරියට තේරුම් ගන්න ඕන. අනිත් අය ඊට වඩා හොඳ ගෙවල් ලොකු ගෙවල් හදන්න පුළුවන්. හැබැයි අර ලෙඩාට බෙහෙත් දෙන්න වගේ ඒ අය සතුව තියෙන සාධක මොනවද? මම සතුව තියෙන සාධක මොනවද? මගේ ළඟ තියෙන මුදල් ප්‍රමාණය කොච්චරද? ඒ ප්‍රමාණයට අනුව අපි ගෙවල් දොරවල් හදන්නේ කොහොමද? දැන් රජ කෙනෙක් ගයක් හදනකොට සාමාන්‍ය දුප්පත් මිනිස්සෙක් හදන්න වගේ අල්පේච්ච වෙන්නට ඕන අත්‍රිච්ඡතාවය හොඳ නැහැ කියලා නිකම් මේ කටුමැටි ගහලා ගයක් හදලා එහෙම හරියන්නේ නැහැ. රජ්ජුරුවන්ට තමන්ගේ ඒ තනතුරට পদවියට ප්‍රමාණවත් වෙන විදිහට මහේසාක්‍ය ලීලාවෙන් ගෙවල් දොරවල් යාන වාහන ගොඩනගන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඒ තමන්ගේ తত্ত্বය ලෝකයේ තුල පවත්වන්න බැරි වෙනවා. ඒ පෞරුෂය, ඒ අභිමානය ගොඩනගන්නට බැරි වුණොත් ඒ තනත්තාට අර රාජ්‍යත්වය කියන තැන තහවුරු කරගෙන අන් අයට යම්කිසි ප්‍රමාණයකින් ඒ බලය පතුරවන්නට ඒක බාධාවක් විය හැකියි. ඒ නිසා රජෙක් වුණත් අල්පේච්ඡතාවයේ තියෙන්නට ඕන. ඒ වගේම නිහතමානී බව තියෙන්න ඕන. හැබැයි ඒ යම් යම් දේවල් අවශ්‍ය වෙන තැන් තියෙනවා. දැන් රජ කෙනෙක් කියලා සාමාන්‍ය කමිසයක් සරමක් ඇඳගෙන එහෙම හැමතිස්සෙම පවතින්න පුළුවන් කමක් නැහැ. එහෙම ඉන්න පුළුවන් තැන් තියෙනවා. හැබැයි ඒ රජුට ගැලපෙන හැටියට සිංහාසනේ වාඩි වෙලා ඔටුනු පැලඳගෙන සර්වාභරණයෙන් සැරසිලා එහෙම ඉන්නට සුදුසු තැන් තියෙනවා. එතකොට මේ මේ ස්වභාවය තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන තැනට සුදුසු හැටියට කටයුතු කරන්න ඕන. හැබැයි අත්‍රිච්ඡතාවයෙන් මනස විනාශ කරගන්න නැතුව. දැන් සාමාන්‍ය මිනිස්සුෝ ගත්තත් එහෙමයි. පන්සලට යනකොට අපි සුදු ඇඳුමක් ඇඳගෙන පන්සලට යනවා. හැබැයි මගුල් ගෙදරට යනකොට එහෙම යන්න බෑ. එතන ලෝක සම්මතයේ හැටියට අපට ඊට වඩා හොඳ ඇඳුමක්, හොඳ ආභරණ, හොඳ යාන වාහන තියෙන්න පුළුවන්. හැබැයි මේවා ප්‍රමාණය තේරුම් ගන්න අර වෙනදා පන්සලට යනවට වඩා වෙනස් විදිහෙන් යන්න ඕන. හැබැයි ඔක්කොම අපි නිකන් ණයට අරගෙන හැමදාම ණය ගෙවන්න ලෑස්ති වෙලා නම් ඒක කරන්නේ. ඒතර මගුල් ගෙවල් 3-4ක් යදුනොත් එහෙම අවුරුද්ද පුරාම ණය ගෙව ගෙව තමයි ඉඳ වෙන්නේ. මොකටද එහෙම කරන්නේ? එහෙම කරන්නේ අර අනුන්ට පෙන්වන්න Taman ළඟ නැති ඒවා අනිත් අයට ප්‍රදර්ශනය කරලා නිකන් අනවශ්‍ය විදිහට පුම්බලා Tamanගේ ප්‍රතිරූපේ මවන්න. ඉතින් ඒ ප්‍රතිරූපේ මැව්වට කමක් නැහැ. ඒක හැබෑවක් නක්. ඒක නිකන් අනවශ්‍ය පිම්බීමක් නම් අපිට හැමදාම පුම්බ පුම්බ ඉන්න වෙනවා. ඒතර අපි වෙහෙසටපත් වෙනවා. අනිත් මිනිස්සු ඒවා දකින්නවද දන්නෙත් නැහැ. නොදකින්නවද දන්නෙත් නැහැ. ඒවා ගැන හිතනවද නැද්ද දන්නෙත් නැහැ. හැබැයි අපි හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ දැන් හිතනවා ඇති මේ ගැන. දැන් ඒගොල්ලෝ මගේ ඇඳුම දිහා තමයි බලනවා ඇති. දැන් මං ඇවිදින් බහැපු කාර් එක දිහා තමයි ඒගොල්ලෝ බලනවා ඇති. ඒක ගැන තමයි ඒගොල්ලෝ කතා කරනවා ඇති. එතකොට දැන් මන් දාලා තියෙන මාළේ ගැන මන් දාලා තියෙන මුද්ද ගැන තමයි දැන් මේගොල්ලෝ සැලකිලිමත් වෙනවා. මේ මිනිස්සුන්ට ওই අනිත් අයගේ මුද්දයි මාළේ ගැන බලබලා ඉන්නවට වඩා තව ඕන තරම් දේවල් තියෙනවා කරන්න. නමුත් අපට හිතෙනවා එහෙම තමයි අනිත් අය බලනවා ඇත්තේ. එතකොට ඒගොල්ලන්ට ප්‍රදර්ශනය වෙන්න අපි එක එක රඟපෑම් කරන්නට උත්සාහ කරනවා. ඉතින් අනේකා කොහොමද හිතන්නේ කියලාවත් අපි දන්නේ ඇත්තටම කතා කරලා බැලුවොත් එහෙම ඒ මිනිස්සු ඒව දැක්ක බවක්වත් ඒ මිනිසුන්ට මතකයක් නැහැ. නමුත් අපි නිකම් පුම්බගෙන අර විදිහෙන් මනස ඉදුමුවාගෙන මනස අසහනයටපත් කරගෙන ව්‍යාකූල කරගෙන නිකන් අඩි කීපයක් ඉහළින් යන විදිහට අපි යන්න උත්සාහ කරනවා. කවුරුවක් ඒ ගැන දැකලත් නැහැ, හිතලත් නැහැ. එකම දේ අපි වෙහෙසටපත් වෙලා තියෙනවා. ඒ අවුරුද්ද මුළුල්ලේම ණය ගෙවලා තියෙනවා. ඉතින් මේ தත්වයන් ඇති වෙන්නේ මොකක් නිසාද? මේ අත්‍රිච්ඡතාවය නිසා. හැබැයි නැවතත් අපි සිහිපත් කරනවා යම් තැනකට යනකොට මගුල් ගෙදරට යන්න ඕන වෙනස් විදිහකට, මල ගෙදරට යන්න ඕන වෙනස් විදිහකට, පන්සලට යන්න ඕන වෙනස් විදිහකට, ඒ වගේම කාර්යාලයට යන්න ඕන වෙනස් විදිහකට මේ එක් එක් තැන්වලට සම්මත අත්‍යවශ්‍ය සාධක තියෙනවා. ඒ නිසා අවශ්‍යතාවය මොකක්ද? හැඟීමට වහල් වෙන්නේ කොහොමද? මේ දෙකේ වෙනස තේරුම් ගන්න ඕන. අවශ්‍යතාවය සම්පාදනය කරගන්නට ඕන හැඟීමට වහල් වෙන්නේ නැතිව. ඉතින් මේවා තෝරා බේරා ගන්නට බැරි වුණොත් ඒ පුද්ගලයාට කවදාවත් Tamanගේ මනසේ සංහිඳියාවක් ඇති කරගෙන කල යුත්ත නොකල යුත්ත තෝරා බේරා ගන්නට බැරි වෙනවා පින්නතුනි. එතකොට සමහර කෙනෙක් ඒ Tamanගේ හැඟීමට වහල් වීමම අවශ්‍යතාවයක් හැටියට අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. නෑ ඉතින් මගුල් ගෙදරකට යනකොට එහෙම යන්න එපායි. මේ මල ගෙදර යනවා වගේ ගිහිල්ලා හරියන්නේ නැහනේ ඒක ඇත්ත කතාව ඇත්ත හැබැයි ඒ අවශ්‍යතාවයේ මත ක්‍රියාත්මක වීමේදී ඒ අවශ්‍යතාවයේ ප්‍රමාණය මොකද්ද එතකොට ඒ සඳහා තමන් තුළ තියෙන තමන් ළඟ තියෙන සුදුසුකම් මොනවද? ඒ සුදුසුකම් අර අවශ්‍යතාවයේ ප්‍රමාණයට අපි කොහොමද යොදාගන්නේ? මේ ටික හරියට ගලප ගන්නට ඕන. ඒ නිසා මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ හැමතිස්සෙම අපට කරන්නට තියෙන ප්‍රධාන කාර්යයක් තමයි මේ ප්‍රමාණයන් හඳුනා ගැනීම. සාධක හඳුනා ගැනීම, අවස්ථාව හඳුනා ගැනීම, ප්‍රමාණය හඳුනා ගැනීම. මේවා පටලැවුනොත් ඒ හැම මොහොතකම ඒ පුද්ගලයා අර ප්‍රධාන කාර්යයට නෙමෙයි මුල් තැන දෙන්නේ, Tamange හැඟීමට වහල් වෙලා විනාශ වෙනවා. එතකොට සමහර අවස්ථාවලදී අර විදිහට තමන්ගේ අල්පේච්ඡතාවය පෙන්වන්නට කියලා මගුල් ගෙදරට මල ගෙදරට යනවා වගේ ගිහිල්ලා හරියන්නේත් නැහැ. එතනට පන්සලට යනවා වගේ ගිහිල්ලා හරියන්නේත් නැහැ. එහෙම වුණොත් එහෙම අර පුද්ගලයා නිකන් අනවශ්‍ය විදිහට සමාජයේ හැල්ලුවට ලක් වෙනවා, කතා බහට ලක් වෙනවා, ඒ වගේම අවමානයට ලක් වෙනවා. ඒ විදිහේ පටලවිලි අපි ඇති කරගන්නට ඕනෙත් නැහැ. දැන් මේ මෑතකදී අපි පින්කමකට ගිය අවස්ථාවේ පන්සලක ඒ පන්සලේ පින්කමට හැමෝම සුදු ඇඳගෙන ඇවිල්ලා ඉන්නවා. එතකොට එක මහත්මේ එතන සුදු ඇඳගෙන ඉන්න හොඳ දිලිසෙන සුදු රෙද්දකින් තමයි මම හිතන්නේ සැටින් කියලා තියෙන රෙදි වර්ගයක්. ඒ රෙද්දකින් තමයි ඇඳුම මහලා ඇඳගෙන ඉන්නේ. එතකොට සුදු තමයි ඇඳගෙන ඉන්නේ. හැබැයි අනිත් අයගේ සුදට වඩා කැපිලා පේන සුදු ඇඳුමක් අඳින්නට ඕනයි කියන අදහස හොතුල තියෙනවා. එතකොට හාමුදුරු කීප නමක්ම කිව්වා මේ ඇවිදින මලමිනියක් වගේ කෙනෙක් මේ එහාට මෙහාට යන්නේ මොකද? මොකද මේ දිලිසෙන සුදු ඇඳුම ඇඳගෙන ඉන්නකොටම එක පාරට මතක් වෙන්නේ අර මිනි පෙට්ටිවල සුදු පාටට අර සැටින් රෙදි වලින් ඇඳුම් මහලා අන්දවලා ඉන්න ඒ ඒක තමයි දැකලා පළපුරුදු. දැන් ඒ විදිහට තමයි මතක් වෙන්නේ. ඒතර අර මනුස්සයාට ඕන උනේ අනිත් අයට තමන් කැපී පෙනෙන්න අනිත් අයගේ සුදට වඩා මගේ ඇඳුම හොඳට කැපිලා පේනවා කියලා පෙන්වන්නයි ඕන උනේ. නමුත් ඒකෙන් සිද්ධ උනේ ඊට වඩා හාත්පසින්ම කනපිට දෙයක්. ඒ බොහෝ දෙනාට මේ හැඟීම ඇති වෙලා තිබුණා. කතා බහ කරපු හුඟක් දෙනෙක් කියන්න පටන් ගත්තේ ඒ මොකද්ද මේ මලමිනියක් ඇවිදින්න වගේ අර මිනිස්සයා ඒ කරපු වැඩේ මොකද්ද? ඒ මොකද්ද ඇඳගෙන හිටපු ඇඳුම කියලා නිකන් අනවශ්‍ය හැල්ලුවට ලක්වීමක් සිද්ධ වුණා. එතකොට මෙහෙම වෙන්නේ ඇයි? අර අත්‍රිච්ඡතාවයේ මතුවෙච්ච ගමන් කල යුතු දේ මොකද්ද නොකල යුතු දේ මොකද්ද ප්‍රමාණය මොකද්ද අවස්ථාව මොකද්ද ඉන්න තැන කොතනද මේ සියල්ලම Tamanට අමතක වෙලා Taman ව්‍යාකූල වෙනවා ඒ නිසා පින්නතුනේ අත්‍රිච්ඡතාවයේ නැමැති මේ ක්ලේශ ධර්මයේ පාප ධර්මයේ අපේ මනසෙහි අල්පේච්ඡ බව ඇති කරගන්නට ප්‍රබලම බාධකයක් වෙනවා ಗುಣධම් වඩන්නට ලොකුම බාධකයක් වෙනවා ඊළඟ කාරණේ තමයි මහිච්ඡතාවය. මහිච්ඡතාවයයි කියලා කියන්නේ දැන් අත්‍රිච්ඡතාවය කියලා කිව්වේ තියෙන දෙයින් හැහීමටපත් නොවි ඊට වඩා හොඳ දෙයක් ඊටත් වඩා හොඳ දෙයක් කියලා නැවත නැවත වඩා හොඳ දේවල් සොයන ගතිය. මහිච්ඡතාවය කියලා කියන්නේ තියෙන දෙයින් තෘප්තිමත් නොවි තව තව වැඩි ප්‍රමාණයක් අපේක්ෂා කරනවා. එතකොට මේ දෙක කාරණා දෙකක්. වඩා හොඳ දෙයක් හොයනවා ඊළඟට වැඩිපුර හොයනවා. එතකොට වැඩිපුර හොයන ගතිය තමයි මහිච්ඡතාවය. කොච්චර ලැබුණත් තෘප්තිමත් වෙන. ඒකම ඒකම හරි නැවත නැවත ලබන්නට ඕන වෙනවා. දැන් අර අත්‍රිච්ඡතාවයේ තියෙන පුද්ගලයාට ඒකම ඒකම ආය ආය ලබන්න නෙමෙයි ඕන වෙන්නේ ඊට වඩා හොඳ දෙයකට මාරු වෙන්නට පරිවර්තනය වෙන්නට ඒතනත්තට ඕන වෙන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට මිනිස්සු මේ තමන් ඉන්න තැන හොඳ නැහැ කියලා වෙනින් තැනකට යනවා. තමන් කරන රැකියාව හොඳ නැහැ කියලා ඊට වඩා වෙනස් රැකියාවක් තෝරගන්න. ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඒකත් අර වගේම තමයි කියලා. හැබැයි මේ මහිච්ඡතාවයේ තියෙන පුද්ගලයාගේ ස්වභාවය තමයි එකම දේ වුණත් ආය එකතු කරනවා. නැවත නැවත එකතු කරනවා. නැවත නැවත ගොඩ ගහ ගන්නවා. අර තියෙන දේවල් වලින් ප්‍රයෝජන ගන්නෙත් නැහැ. හැබැයි මහමෙරක් වගේ කොච්චර ලැබුණත් ඇති වෙන්නෙත් නැහැ, තෘප්තිමත් වෙන්නෙත් නැහැ, සෑහීමටපත් වෙන්නෙත් නැහැ. දැන් ඇති කියන හැඟීමක් ඒ තැනත්තා ගොඩනගා ගන්නෙ නැහැ. ඉතින් මේ ස්වභාවය අතිශයින්ම දුර්වල වූ මානසික තත්ත්වයක්. මේ தත්ත්වය බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මහා සමුද්‍රට සහ ගින්නට. අග්ගිඛන්தோ සමුද්දෝච මහිච්ඡෝචාපි පුද්ගලෝ බහුකේ පච්චයේ දෙන්තේ තයෝපේතේ නපුරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා ගිනි කඳයි. ඒ කියන්නේ ලැබු ගින්නක් වගේ යවලුනහම මේ මහා ගිනි කඳකුයි මහ සමුදුරයි මේ මහිච්ඡතාවේ ඇති පුද්ගලයයි මේ තුන් දෙනාම එක වගේ. ඇයි බහුකේ පච්චේ දෙන්තේ තයෝපේතේ නපූරය. ප්‍රත්‍ය ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න අවශ්‍යතාවේ පුළුල් වෙනවා මිසක් කවදාවත් තෘප්තිමත් වෙලා සෑහීමටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මහ ගිනි කඳක් ඇවිලෙනකොට ඒකට කොච්චර ಜಾති දැම්මත් ඒ දාන දාන දේ සම්බන්ධ කරගෙන ගින්න පැතිරෙනවා. එතකොට වේලිච්ච දඬුද අමුවේවද කියන ප්‍රශ්නයක් නැහැ. තියෙන ගහ කොළ ඒ වගේම වියලි පරණලාපත් ගොම රිටි මේ හැම එකක්ම ගිනි ගනිමින් හාත්පසින් ගින්න වර්ධනය වෙනවා. ගින්න වර්ධනය වෙන්න වර්ධනය වෙන්න තව තවත් දේවල් අපේක්ෂා කරන තව තවත් දේවල් ගිනි ගන්නට පුළුවන්. එතකොට ගින්නට දේවල් සපයන්න සපයන්න ප්‍රත්‍ය සපයන්න සපයන්න ගින්න වැඩි වෙලා තව බොහෝ දේ වඩ දවන්නට පුළුවන් මට්ටමට ගිනි ජාලය පුළුල් වෙනවා. ඒ වගේම මහ සමුද්‍රත් ඒ වගේ සතර දික් භාගයෙන් දස දික් භාගයෙන්ම ජල කඳ ඇවිදින් මහ මුහුදට එකතු වෙන්න එකතු වෙන්න කවදාවත් මහ මුහුද තෘප්තිමත් වෙන බවක් පේන්නේ නැහැ. කුමක් නිසාද? මුහුදේ ජල කඳ වැඩි වෙන්න වැඩි වෙන්න මුහුදේ ජල මට්ටම ඉහළ යන්න පුළුවන්. ජල මට්ටම ඉහළ යනවා කියලා කියන්නේ මොකද්ද? මුහුදේ පරිමාව වැඩි වෙනවා. එතකොට පරිමාව වැඩි වෙන්න වැඩි වෙන්න තවත් පුළුවන් තවත් පුළුවන් තවත් එකතු වෙන්න පුළුවන් එහෙම වෙනකොට භූමි භාගයන් යට වෙන්න පුළුවන් හැබැයි සමුදුර තෘප්තිමත් වෙච්ච බවක් පේන්නේ තව ඕන තරම් එකතු වෙන්නට පුළුවන් එහෙම වෙලා සම්පූර්ණ මුළු පෘථුවියම ජල කඳෙන් වැහුණත් ඒත් දැන් මහ සමුදුරට ජලය ඇති කියලා එහෙම කියන්න පුළුවන් අවස්ථාවක් එන්නේ නැහැ. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගිනි කඳයි මහ සමුදුරයි කියන මේවා කොච්චර දේවල් ලැබුණා වුණත් සෑහීමටපත් වෙන්නේ නැහැ, තෘප්තිමත් වෙන්නේ නැහැ. හැමදාමත් තවත් එකතු වෙන්නට පුළුවන් ස්වභාවයෙන් තමයි පවතින්නේ. අන්න ඒ වගේ තමයි මේ මහිච්ඡ පුද්ගලයාගේ ස්වභාවයත් ඒ තැනත්තා හැම විටම බොහෝ දේ අපේක්ෂා කරනවා. එකම දේ වුණත් නැවත නැවත අපේක්ෂා කරනවා. එතකොට එකම දේ වුණත් කමක් නැහැ ආය ආය ලැබෙනවා නම් එකතු කර කර එකතු කර කර තියාගන්නවා. ඒවෙන් තමන් ප්‍රයෝජන ගන්නවද? ඒවා ප්‍රයෝජනවත් දෙයකට යොදවනවද? අනුන්ට ප්‍රයෝජනෙ පිණිස දෙනවද? ඒවා පිළිබඳව හැඟීමක් සැලකීමක් නැහැ. සීමාතික්‍රාන්තව දේවල් ඒකරාශී කරන ගොඩගහන ස්වභාවයට මහිච්ඡතාවයේ ඇති පුද්ගලයා පත් වෙනවා. එතකොට එහෙම වෙනකොට ඒතනත්තාට ඒක මහා බරක්. ඒ මොකද ඒවා එකතු කරනවා වගේම සංරක්ෂණය කරන්නත් වෙනවනේ. පවත්වන්නත් වෙනවනේ. අනිත් හොරුමන් කොල්ලකාරයින්ගෙන් බේර ගන්න වෙනවනේ. ජලයෙන් ගින්නෙන් විනාශ නොවි රැක ගන්නට ඕන. ඉතින් දවස මුළුල්ලේම ජීවිතේ මුළුල්ලේම අර එකතු කරගත්තු දේවල් නඩත්තු කරන්න, පවත්වන්න, සංරක්ෂණය කරන්න වෙහෙස මහන්සි වෙලා ලෝකයක් එක්කම පැටලි පැටලි ඉඳලා මිය යනවා විනා ඒතනත්තාට ජීවිතයේ අරුතක් පිළිබඳව සිතන්නට, දකින්නට කිසිදාක අවකාශයක් ඇති වෙන්නේ නැහැ. ඒ කුමක් නිසාද? අර මහිච්ඡතාවයෙන් මනස විනාශ වෙන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අල්පයකින් සෑහීමටපත් වෙන්න. අල්පයකින් කියලා කියන එකෙන් අදහස් කරන්නේ අවශ්‍යතාවයමත්. ඒ නිසා හැම පුද්ගලයෙකුටම තම තමන්ගේ තරාතිරම මත යම් යම් අවශ්‍යතා තියෙන්නට පුළුවන්. හැබැයි අවශ්‍යතාවය තමන්ගේ සීමාව තුල රඳවා ගන්නට අපි පුහුණු වෙනවා නම් තමයි පෙනතුනේ ඒ බඳු පුද්ගලයින්ට ඒ අල්පේච්ඡතාවයේ නැමැති ගුණය ටිකෙන් ටික හඳුනාගෙන වැඩි දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහිච්ඡතාවයේ ඇති පුද්ගලයා කිසිදාක තෘප්තිමත් නොවන නිසා ඒතනත්ත විවිධ ක්‍රමවලින් අනුන්ගෙන් දේවල් ලබා ගන්නට එකතු කරන්නට සමහරට ධාර්මික ක්‍රමත් භාවිතා කරනවා සමහරට අධාර්මික ක්‍රමත් භාවිතා කරනවා අධාර්මික ක්‍රම භාවිතා කරනකොට ඒක පාපිච්චතාවය කියන තැනටයි වැටෙන්නේ. ලාමක අදහස. එතකොට මේ මහිච්ඡතාවය ඇති පුද්ගලයා සමහර විට අර වගේ හොරකම් කරන්නට, වංචා කරන්නට ඉදිරිපත් නොවෙන්නට පුළුවන්. හැබැයි ඉල්ලීම් බහුල කෙනෙක් බවට ඒ තැනැත්තාපත් වෙන්න පුළුවන්. මට අරකත් ඕන, මේකත් ඕන, මේකත් ඕන. එතකොට කවදාවත් තෘප්තිමත් කරන්නට පුළුවන් කමක් නැහැ. දැන් සමහර දරුවෝ ඉන්නවා මේ විදිහට, සමහර මව්පියෝ ඉන්නවා මේ විදිහට, ඒ වගේම සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා මේ විදිහට. කවදාවත් දීලා තෘප්තිමත් කරන්න බෑ. සමහර දරුවෝ ඉන්නවා කොච්චර අරන් දුන්නත් සෑහීමටපත් වෙන්නේ ආය ආය ගොඩ ගහලා තියාගන්න. එතකොට මේ විදිහට ඔක්කොම ඔක්කොම එකතු කරනවා. අර ඇඳුමත් ඕන, මේ ඇඳුමත් ඕන, මේ සපත්තු දෙකත් ඕන, අර සපත්තු දෙකත් ඕන. ඔය විදිහට සමහර දරුවෝ කවදාවත් තෘප්තිමත් වෙන්නේ නැහැ. සුභර කියන ගුණය නැහැ. ඒ කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්නට බෑ. සමහර විට සමහර මව්පියොත් එහෙම ඉන්නවා. දරුවන්ගෙන් අසීමිතව දේවල් අපේක්ෂා බලාපොරොත්තු අධිකයි. අපේක්ෂා අධිකයි. ඉල්ලීම් අධිකයි. එතකොට දරුවෝ නිසා දරුවන්ට නොසලකා හරින්නට බෑ අම්මා තාත්තා නිසා ඒ කියන දේවල් සම්පාදනය කරලා දෙන්නත් සිද්ධ වෙනවා. හැබැයි සම්පාදනය කළාට ඉවරයක් කරන්න බෑ සෑහීමකටපත් කරන්නට බෑ හැමදාමත් නැවත නැවත තව තව දේවල් අපේක්ෂා කරනවා. ඒතර දරුවෝ එක දෙයක් අම්මා තාත්තානේ කියන්නේ ඒ නිසා කොහොම හරි අමාරුවෙන් හරි කරලා දෙන්න ඕන කියලා කලින් පස්සේ ඒ අම්මා තාත්තා හිතා ගන්නවා මේක කළා නම් මේ තව જાති කරන්න පුළුවන් ඇති. ඊට පස්සේ ඊට වඩා ලොකු එකක් ඉල්ලනවා. එතකොට අපි කියන හැටියට කටයුතු කරන්න ඕන. මෙහෙම වෙන්න ඕන. මේ හැම එකක්ම මහා බලාපොරොත්තු ගොඩක්. දොර දරුවන් හැටියට ඒ දරුවන් Tamanගේ ශක්ති ප්‍රමාණයෙන් සැලකිලි කරන්නට පුළුවන්. නමුත් මව්පිය හැටියට බොහෝ බලාපොරොත්තු ඇති කරගත්තයින් පස්සේ හැමදාම දුකටපත් වෙනවා. ඊළඟට භික්ෂුන් වහන්සේලා ගත්තයින් පස්සේ දායකයන්ගෙන් අසීමිතව දේවල් ඉල්ලන්න පටන් ගන්නකොට ඒ භික්ෂුන් වහන්සේලාව දායකීන්ට එපා වෙනවා, අප්‍රසන්න වෙනවා. මේ වගේ தත්වයන් සමාජය තුල නිර්මාණය වෙනවා මේ මහිච්ඡතාවයේ නැමැති ක්ලේශ ධර්මයේ පාප ධර්මයේ නිසා. ඉතින් මේ පිළිබඳව තවත් කිව යුතු කරුණු බොහොමයක් පවතිනවා. තව ටිකක් පැහැදිලි කළ යුතු තැන් තියෙනවා. ඒ කරුණු පිළිබඳව අපි ඊළඟ ධර්ම දේශනාවේදී පැහැදිලි කරන්නට ඉඩ කඩ තියමින් කාල වේලා නිමාවටපත් වෙන නිසා අද ධර්ම දේශනාව මෙතකින් સમાપ્ત කරනවා. අද දවසේ අපි කතා බහ කළේ අත්‍රිච්ඡතාවය සහ මහිච්ඡතාවය පිළිබඳවයි. ඊළඟ ධර්ම දේශනාවේදී පාපිච්චතාවය කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම අල්පේච්ඡතාවයේ ඒ ගුණාංග හතර කොහොමද අපි පුරුදු පුහුණු කරන්න කියන මේ කරුණු කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් මේ පිළිබඳව සිහිනුවණින් කල්පනා කරලා ඒබඳු දුර්වල තැන් අපේ මනසේ මතුවෙන හැටි තේරුම් අරගෙන ටික ටික දුරු කරමින් අල්පේච්ඡතාවයේ ගොඩනගා ගන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමු.